ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම අපූරු දෙයක් ගැන. බුදුදහමේ එන ගැඹුරුම කරුණු. හරිම සරල. එදිනෙදා ජීවිතයට සම්බන්ධ උපමාමකින් පැහැදිලි කරන විදිය ගැන අපි බලමු. සාමාන්‍ය ගව්පාලකයෙක් එහෙම නැත්නම් ගොපල්ලෙක් දිහා බලලා අපේ ආධ්‍යාත්මික දියුණුවට ඉගෙන ගන්න පුරුවන් පාඩම් මොනවද කියලා මේකට පදනම් වෙන්නේ මහා ගෝපාලක සූත්‍රය. හරි. දැන් අපි මේකට ටිකක් ගැඹුරින් බලමු. මුලින්ම බලද්දී මේක හරිම අමුතු සැසඳීමක් වගේ හිතෙන්න පුළුවන්. ගෝපල්ලෙකුයි භාවනා කරන කෙනෙකුයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? බුදුරජාණන් වහන්සේ මෙතනදී කරන්නේ ගෝපල්ලෙකුගේ සරල ප්‍රායෝගික රැකියාව අරගෙන ඒක ප්‍රබල උපමාවක් විදියට පාවිච්චි කරන එක. අපේ මනස, අපේ නොයෙකුත් සිතුවිලි, හැඟීම් කියන මේ අභ්‍යන්තර ගවපට්ටිය හරියට කලමනාකරණය කරගන්නා විදිය ගැන තමයි මේ සූත්‍රයෙන් අපිට කියා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවල පටන් ගන්නෙම ප්‍රශ්නේ මොකක්ද කියලා පෙන්වලා දීලා මුලින්ම උන්වන්සේ පැහැදිලි කරනවා තමන්ගේ ගවපට්ටිය දියුණු කරන්න බැරි ඒක බලාගන්න බැරි ඒ කියන්නේ අදක්ෂ ගොපල්ලෙක් ළඟ තියෙන දුර්වලතා මොනවද කියලා. උන්වන්සේ ඒ වගේ නිශ්චිත දුර්වලතා 11ක් ගැන විස්තර කරනවා. මෙතනදි තමයි මේ දේශනාව ඇත්තටම අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දෙක අතරේ කෙලින්ම සම්බන්ධයක් ගොඩනගනවා. ගෝපල්ලගේ හැම වැරද්දක්ම හැම දුර්වලකමක්ම කෙලින්ම සම්බන්ධ වෙනවා අධ්‍යාත්මික ගමනක් යන කෙනෙකුගේ හික්මීමේ සිහියේ සහ ප්‍රඥාවේ තියෙන යම්කිසි අඩුවකට. මේක හරියට කණ්ණාඩියකින් Taman දිහා බලනවා වගේ දෙයක්. මේ දුර්වලතා ටික දිහා බැලුවම අපට පේනවා මේවා අදටත් කොච්චර ආදාළද කියලා. උදාහරණයක් විදියට ගමු අහිතකර සිතුවිලි ඉවත් නොකිරීම කියන එක. ඒක හරියට ගවපට්ටියට විෂ සර්පයක රිංගලා ඉන්නව දැකදක ඒක අයින් නොකර ඉන්නව වගේ වැඩක්. ඒව ගැන තමයි නිවැරදි මඟ නොදෙනීම කියන්නේ සිතියමක් නැතුව ගවපට්ටියක් කැලේකට දක්කගෙන යනවා වගේ. කොහෙටද යන්නේ මොකටද යන්නේ කියලා දන්නේ නැහැ. මේව තමයි අපේ දියුණුවට තියෙන ලොකුම බාධක. හැබැයි සූත්‍රය එතුණින් නවතින්නේ නැහැ. විසඳුමකුත් දෙනවා. හරි. අපි දැන් බලමු විසඳුම මොකක්ද කියලා. මේක ගොඩනැගෙන විදිය හරිම ලස්සනයි. කලින් කියව හැම දුර්වලතාවයකටම පිළියමක් විදියට ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් ළඟ තියෙන්න ඕන ඊට අදාළ දක්ෂතාවය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ තුලින් දියුණුව කරා යන්න අවශ්‍ය කරන සම්පූර්ණ මඟ සිතියමක්ම අපට ලැබෙනවා. පළවෙනි දක්ෂතාවය තමයි රූපය ගැන දැනීම. දක්ෂ ගෝපල්ලෙක් තමන්ගේ හැම ගවයෙක්ම අඳුනනවා. උන්ගේ පාට, හැඩරුව, සලකුණු අනුව හරියටම දන්නවා. ඒ වගේම දක්ෂ භික්ෂුවක් එමත් නැත්නම් දියුණු වෙන්න කැමති කෙනෙක් භෞතික ලෝකයේ සැබෑ ස්වභාවය දන්නවා. ඒ කියන්නේ අපි මේ ශරීරය ඇතුළුව අපි දකින හැම දෙයක්ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයන්ගෙන් සැදුණු නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක් බව තේරුම් ගන්න එක. මේ දැක්ම තමයි ඇලිම් සහ බැඳීම් වලින් මිදෙන්න තියෙන පළවෙනිම පියවර. දෙවෙනි කාරණය ලකුණු ගැන දැනීම. ගොපල්ලෙක් ගවයෙකුගේ ඇඟේ තියෙන ලකුණු ඒ කියන්නේ තුවාලයක් පැල්ලමක් දිහා බලලා ඌ නිරෝගීද ලෙඩ වෙලාද කියලා තේරුම් ගන්නවා. ඒ වගේම ප්‍රඥාවන්ත කෙනෙක් අනිත් අයගේ ක්‍රියා වචන දිහා බලලා ඔවුන්ගේ චරිත ස්වභාවය ඒ කියන්නේ ඔවුන් ප්‍රඥාවන්තද අඥානද කියන එක තේරුම් ගන්නවා. මොකද ප්‍රඥාව කියන්නේ පුතේ තියෙන දැනුමක් විතරක් නෙවෙයි ඒක ක්‍රියාවෙන්ම පේන දෙයක්. තුන්වැනි උපමාව නම් එදිනෙදා ජීවිතයට හරිම ප්‍රායෝගිකයි. නිලමැසි බිත්තර ඉවත් කිරීම. ගුපලෙක් දන්නවා ගවයෙකුගේ ඇඟේ තියෙන නිලමැසි බිත්තර දැක්ක ගමන් ඉවත් කරන්න ඕන කියලා. මොකද ඒවයින් පණුව හැදිලා තුවාල වෙලා ගවයාට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ හිතේ තරහවක්, ඉරිසියාවක්, දැඩි ආසාවක් ඇති වුණ ගමන් ඒක ලොකු වෙලා මානසික තුවාලයක් වෙන්න කලින් අඳුරගෙන අයින් කරන්න ඕන. මේක තමයි මානසික සෞඛ්‍ය ආරක්ෂාව කියන්නේ. පොඩි දෙයක් ලොකු ප්‍රශ්නයක් වෙන්න කලින් නවත්තන එක. හතරවෙනි එක තමයි තුවාල සුව කිරීම. ගවයෙකුට තුවාලයක් වුණොත් දක්ෂ ගොපල්ලෙක් ඒකට බෙහෙත් දාලා ඒක ආසාදනය වෙන්න නොදී රැක බලා ගන්නවා. ඒ වගේ අපේ ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රියන් හරහා ලෝකයේත් එක්ක ගැටෙනකොට අපේ හිතේ ලෝභ, ద్వේෂ කියන මානසික තුවාල ඇති වෙන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය කියන්නේ අන්නේ තුවාල වලට දාන බෙහෙත සහ ප්ලාස්ටරය වගේ. ඒ තුලින් අපි අපේ හිත මානසික ආසාදනය වලින් බේර ගන්නවා. පස්වෙනි දක්ෂතාවය තමයි දුම් මැල්ලීම. ගොපල්ලෙක් දුම් ගහලා මදුරුවන්ගෙන් කෘමීන්ගෙන් ගවපට්ටිය ආරක්ෂා කරනවා. ඒ වගේම තමන් ඉගෙනගත්තු ධර්මය යහපත් දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න එකෙන් මුළු සමාජයේම මිත්‍යාවෙන් සහ නොයෙකුත් ගැටලු වලින් ආරක්ෂා වෙනවා. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. අනිත් අයක කියා දෙනකොට තමන්ගේම අවබෝධයත් තව තවත් ගැඹුරු වෙනවා. හයවෙනි එක තොටුපොළ දැනීම. දක්ෂ ගොපල්ලෙක් දන්නවා ගවයන්ට වතුර බොන්න හොඳම ආරක්ෂිතම තොටුපළවල් මොනවද කියලා. ඒ වගේම අධ්‍යාත්මික ගමනක් යන කෙනෙක් තමන්ගේ දැනුමේ පිපාසය සංසිඳුවා ගන්න, හිතේ තියෙන සැක දුරු කරගන්න යන්න ඕන කොහටද කියලා දැනගන්න ඕන. ඒ තොටුපළ තමයි ප්‍රඥාවන්ත පළපුරුදු ගුරුවරුන් සහ කල්යාණ මිත්‍රයන්. මේ ගමන තනියම යන එකට වඩා මඟ පෙන්වන්නෙක් එක යන එක ගොඩක් පහසුයි. හත්වෙනි කාරණය තමයි පෑන් වැළඳීම දැනීම. ගොපල්ලෙක් දන්නෝ තමන්ගේ ගවයන් වතුර බීලා පිපාසිය සංසිඳුවා ගත්තද නැද්ද කියලා. ඒ වගේ අපි ධර්මයේ ඉගෙන ගන්නකොට ඒක නිකම්ම තොරතුරු එකතු කිරීමක්ද නැත්නම් ඇත්තනම Tamanගේ හිතට ඒක දැනෙනවද? ප්‍රීතියක්, පැහැදිලි බවක් ඇතිවෙනවද කියලා තමන්ම දැනගන්න ඕනේ. අන්නේ ප්‍රීතිය, ඊ සැනසීම තමයි සැබෑ ඉගෙනීමක ලකුණ. අටවෙනි ගුණාංගය තමයි මාවට දෙනීම. දක්ෂ ගොපල්ලෙක් ගවයන්ව තනබිම් වලටත් ආපහු ගාල් වලටත් ආරක්ෂිතව ගෙනියන්න ඕන නිවැරදි පාරවල් අඩිපාරවල් හරියටම දන්නවා ඒ වගේම දක්ෂ ශ්‍රාවකෙක් දුකින් මිදීමට මඟ පෙන්වන නිවැරදිම සිතියම දන්නවා. ඒ සිතියම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගය කොටස් 8කින් යුක්ත වෙනවා. ඒක නිවැරදි දැක්මේ ඉඳලා නිවැරදි සමාධිය දක්වා දිවෙන අපේ ජීවිතයේ හැම අංශයක්ම ආවරණය කරන සම්පූර්ණ ජීවන සැලස්මක්. අපි හිතන විදිය, කතා කරන විදිය, ක්‍රියා කරන විදිය මේ හැම දෙයක්ම යහපත් අතට යොමු කරනවා. මේක තමයි ගමනාන්තයට යන එකම පාර විදියට බුදුදහමේ පෙන්වා දෙන්නේ. නවවෙනි එක ගොදුරු බිම දැනිම ගවයන්ට හොඳම සාරවත්ම තනකොළ තියෙන තැන ගොපල්ලා දන්නවා. ඒ වගේ අපේ ප්‍රඥාව වර්ධනය වෙන, මනස පෝෂණය වන සාරවත්ම භූමිය තමයි සතිපට්ඨානය. ඒ කියන්නේ සිහිය පිහිටුවා ගත යුතු මූලික අංශ හතර ගැන දැනගෙන ඒ මත නිරන්තරයෙන් සිහිය පුහුණු කිරීම. ඒ අංශ හතර තමයි අපේ ශරීරය ගැන සිහිය, අපිට දැනෙන දේවල්, එහෙමත් නැත්නම් වේදනාවන් ගැන සිහිය, අපේ සිත සහ එහි ස්වභාවය ගැන සිහිය, සහ සිතේ ඇතිවන සිතිවිලි සහ ධර්මතාව ගැන සිහිය. මේවා ගැන මොහොතින් මොහොත කිසිම විනිශ්චයකින් තොරව අවධානයෙන් ඉන්න එක තමයි ප්‍රඥාවට දොරටු විවර කරන්නේ. මේක තමයි අපි මනසට දෙන හොඳම පෝෂණය. දහවෙනියක ඉතුරු කරලා කිරි දොවීම. දක්ෂ ගොපල්ලෙක් එළදෙනකින් කිරි දොවනකොට පැටියටත් බොන්න ඉතුරු කරලා සම්පූර්ණයෙන්ම හිස් කරන්නේ නැහැ. ඒ වගේ අපිත් ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර, ඇඳුම් වගේ දේවල් පාවිච්චි කරනකොට ප්‍රමාණ දැනගෙන තණ්හාවෙන් තොරව කටයුතු කරන්න ඕන. මට ඇත්තටම අවශ්‍ය කොමනද වට ප්‍රමාණවත් කොමනද කියලා දැනගෙන කටයුතු කිරීම. අවසාන වශයෙන් 11 ගුණාංගය නායකයන්ට ගරු කිරීම. ගව පට්ටියක ඉන්නවා පාර දන්න පළපුරුදු නායක ගවයෝ. අනිත් ගවයෝ එයාලව අනුගමනය කරනවා. ඒ වගේම අධ්‍යාත්මික ප්‍රජාවක ඉන්න පළපුරුදු ප්‍රඥාවන්ත ජ්‍යෙෂ්ඨ අයට ගරු කිරීම, ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම, නිරෝගී සහ එකිනෙකාට උපකාරී වෙන ප්‍රජාවක් ගොඩනගෙන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් මේ ගුණාංක 11ම ගැන කතා කළාට පස්සේ අද දවසේ අපට මේන් ගත හැකි වැදගත්ම පණවිඩිය මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ මේ අපූර්ව උපමාව අවසානයේදී අපට දෙන බලවත් උපදේශයක් බවට පත්වෙනවා. ඒ තමයි තමම්ගේව මනසේ දක්ෂ ගොපල්ලෙකු බවට පත්වීම. ඒ කියන්නේ අපේ සිතුවිලි හැඟීම් කියන අභ්‍යන්තර ගබපට්ටිය හොඳින් රැකබලා ගැනීම. එය සොයම් අවබෝධය හික්මීම සහ ප්‍රඥාව සඳහා වූ කවදාටත් වළංගු සදාකාලික මඟ පෙන්වීමක්. ඉතින් අවසාන වශයෙන් මේ කාරණා 11 දිහා බැලුවම Tamanගේ අභ්‍යන්තර ගවපට්ටිය රැක බලා ගැනීමේදී මේ මොහොතේ Tamanට වැඩිපුරම අවධානය යොමු කරන්න අවශ්‍ය ගුණාංගේ මොකක්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒක තමයි අපේ ගමනේ ඊළඟ පියවර.